ඉතින් අපිට පුළුවන් නම් මේ වෙහෙස ඇති වෙන ක්‍රම හඳුනා ගන්න අපි මේ එදිනදා කටයුතු වල නිරත වෙනකොට වෙහෙස නොවන විදිහට මම කොහොමද මේ කටයුත්තේ යෙදෙන්නේ කියලා අපිටම එවනම් මේ ක්‍රම සහ විදි හඳුනා ගන්න සිද්ධ වෙනවා. අපි මේ පටන් ගන්න වැඩේ අන්න එතකොට තමයි අපි ප්‍රායෝගිකව යොදවා වෙන්නේ. ඒ ඒ යෙදවීම ඉතින් තම තමා වශයෙන් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ වෙන කෙනෙකුට ඇවිල්ලා කියන්න බෑ ඔබේ වෘත්තිය මෙන්න මෙහෙමයි මේ වෘත්තියදී මෙන්න මෙතෙන්ට මේක යොදන්න මෙන්න අතෙන්ට මෙහෙම යොදන්න කියලා හරියටම අපිට නිශ්චිතව කියන එක ටිකක් අමාරුයි. තම තමා දැනගන්න ඕනේ දැන් මේ කටයුත්තේ කරේගෙන යනවා. විටින් විට තමන්ගේ කයට හිත එනවා. ඒ ඒ තැන්වලදී පොඩ්ඩක් දැන් බර සැහැල්ලුන ගතියක් තේරෙනවා. හිතත් දැන් ටිකක් කියන දේ අහනවා. සැහැල්ලුවක් දැනෙනවා. කොහොමද මේ සැහැල්ලුව මම මේ අනිත් අයත් එක්ක කටයුතු කරද්දී අනිත් අය මට නොරුස්නා විදිහට කටයුතු කරද්දී නැත්තම් මම කියන දේ අහන්න නැති විදිහට ඉඳද්දී ටිකක් වෙහෙස කර කටයුත්තක් කරද්දී කොහොමද මම මේක එතෙන්ට යොදන්නේ අපිම ක්‍රමසහවිදි හොයන්න වෙනවා ඉතින් මෙහෙම ක්‍රමසහවිදි හොයන්න නම් අපි හොඳට අපේ කය ගැන අවධානයෙන් ඉන්න අවශ්‍යයි ඒ කියන්නේ ඉතින් මානසික වෙහෙසක් තියෙනකොට අනිවාර්යයෙන්ම ඊට අනුරූප කායික වෙනස්කම් දැනෙනවා උදාහරණයක් වශයෙන් හිතන්න ඕගොල්ලෝ දැන් අර අපි ගත්ත උදාහරණයම දැන් මෙන්න වාහනේ ඇවිදිනවා වාහනේ යනවා වාහනේ යනකොට දැන් හැම තැනම හෝන් සද්ද බින්දුවක්වත් එහාට යන්නේ නැහැ හරිම වෙහෙස කර ගතියක් තියෙනවා නම් ඕනේ නම් අපිට පුළුවන් කයට හිත යොදලා බලන්න මේ වෙහෙස ඒම පිනිස කයේ යම් ආතතියක් ගොඩනැගිලා තියෙනවද සමහරවිට S2 උලුප්පගෙන බලාගෙන ඉන්නවා සරහාම බලාගෙන ඉන්නවා ඈත තියෙන වාහනේ දිහා කොයි වෙලාවේද ඒක අයින් වෙන්නේ? කොයි වෙලාවේද ඒක ඉස්සරහට යන්නේ? කොයි වෙලාවේද මේ બ્લોක් එක නැති වෙන්නේ? තද බදේ නැති වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. ඒ බැලීම හරහාම වෙහසක් දැනෙනවා. පුදුමාකාර අපේක්ෂා සහගතව තමයි බලන්නේ. මේ අපේක්ෂා සහගත බව තුලම බලාපොරොත්තු සහගත බව තුලම ලොකු මානසික පීඩනයක් ඇති කරනවා. ඒ වෙනුවට බලන්න පුළුවන් දැන් මේ අපේක්ෂා සහගත වීම නිසා ලොකුවට මේක ගැන බලාපොරොත්තු තැබීම නිසා නිකන් අර නලර රැලි කරගෙන දිව තල්ලට තියලා තද කරගෙන කකුල් දෙක හොඳටම අර කොහෙට හරි තියලා තද කරගෙන අත කොහේ හරි තියාගෙන මේ අපි යොදන පීඩණය මේ කය තුලම මේ කය පීඩණයට ලක් කරලා තමයි අපි මානසිකව පීඩනයක් ලබන්නේ. ඉතින් අපිට එකපාරටම මනස නිරෝධ කරගන්න බැරි නම් අපිට පුළුවන් මේ කයේ කොහෙද දැන් මේ ආතතිය ගොඩ නැගෙන්නේ. කොයි කොයි ඉරියව්ව හරහා දැන් අපි ඉස්සෙල්ලාම මෙතන වාඩි වුණාම මං කරුණු කීපයක් කිව්වා. හිස කෙලින් තියාගන්න, ඇස බොහොම ස්වාභාවිකව පියාගන්න, ඊළඟට තොල් දෙක බොහොම මුරුදු දිහර තියෙන බව හඳුනගන්න, ඊළඟට දිව තල්ලට තිර තද කරගන්න එපා, හිස සැහැල්ලුවෙන් තියාගන්න, නලල රැලි ගන්නව ගන්න එපා, උරහිස් ආයාසයෙන් ඔසව ගන්න එපා, අත් දෙක තැම්පත් කරලා තියාගන්න. මේ අතිශය සරල දේවල්. හැබැයි මේවැයේ වෙනස්කම් කළ බලන්න. ඒ කියන්නේ අත මෙහෙම තද කරගෙන ඉන්නව කොහෙට හරි. දිව තලට දාලා තද කරගෙන ඉන්නව. උරහිස් දෙක ආයාසයෙන් ඔසවගෙන ඉන්නව. මේක ටිකක් වෙලා ඕනනම් කළ බලන්න. දන්නේම නැතුව මානසික වෙහසක් දැනෙනවා. ඒකට මේ මානසික වෙහසයි ඊට අනුරූප අපේ කායික ක්‍රියාවලියයි අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. එතකොට අපිට පුළුවන් නම් මේ කය හඳුනගන්න. එතකොට ඒ කායික වෙනස්කම් ටික අපිට හඳුනගන්න පුළුවන් නම් ඒ වෙනස්කම් හරහා ගොඩ නැගෙන ආතතිය හඳුනගන්න පුළුවන් නම් එහෙමනම් අපිට තියෙන්නේ මේ වෙනස්කම් ටික බැහැර කරන්න. ඒ වෙනස්කම් ටික බැහැර කරද්දී සිද්ධ වෙන්නේ මොකද්ද? මනස සැහැල්ලු වෙනවා. අපි හිතන්නේ මේ ඒ වෙනස්කම් ටික මේ අයින් කරන්න අයින් කරාම ඉතින් කය සැහැල්ලු වෙයි කියලානේ. එතනින් නතර වෙන්නේ නැහැ. අර කයෙන් යොදන පීඩණය නිසා තමයි අපි මානසික පීඩනයකට ලක් කරලා තියෙන්නේ. අපි කය සැහැල්ලු කරන්න සැහැල්ලු කරන. ඒ තැන් අපිට තේරෙනවා මෙහි තද වෙලා මෙහි හිර වෙලා මෙහි යම් යම් පීඩාවන් නිදලා තියෙනවා කියලා ඒ ටික අපි සැහැල්ලු කරනකොට දන්නේම නැතුව එක එක නිකන් අර බුරුල් කරගෙන බුරුල් කරගෙන යනකොට දන්නේම නැහැ හිතත් බුරුල් වෙලා. හිතත් සැහැල්ලු වෙලා. ඉතින් මෙන්න මේ වගේ ඍජු සම්බන්ධයක් ඇති කරගෙන යනවා නම් අපිට තේරෙනවා අපි ගාව තියෙන යම්කිසි පිහිටක්. ඔන්න පිහිට හරියට නිකන් පැත්තක වගේ තියෙන්නේ. අපි මේ පිහිට තුල හිටගෙන නැත්නම් මේ පිහිට මත පදරම් වෙලා තමයි දැන් අපි කය දිහා බලන්නේ. යම් යම් කායික ක්‍රියාවලියෙන් සිද්ධ වෙනවා අපිට තියෙනවා දැන් අපිටම උරුම වෙච්ච ෂේම භූමියක්. අපිටම උරුම වෙච්ච සතිමත් බවක් තියෙනවා. අපිටම උරුම වෙච්ච යම් නිදැල්ලේ ඉන්න පුළුවන් ගතියක් නිදහසක් හිතේ හැදිලා තියෙනවා. අන්න ඒක අපි පදනම් කරගන්නවා. ඒක මත පිහිටලා මේ කායික ක්‍රියාවලිය දිහා බලනවා. මුලදී අපි කරේ එහෙම නෙමෙයි. අපේ බැලීම හරහා අපි හිතේ ක්‍රියාවලිය තුළ අපි නැංගොරමක් කරගත්තනේ අපේ කය. එතකොට අපේ හිත එහෙ ගියේ නෑ අතීතයට ගියේ නෑ අනාගතයට ගියේ නැහැ. එහෙම තත්ත්වයක් තිබුණේ. නැංගොරමක්ම කරගත්තා. අපි ඒක බැහැගෙන හිටියේ. හැබැයි දැන් මේ කතා කරන්නේ ඊට වඩා වෙනස් මට්ටමක්. මෙතෙන්ද තියෙන්නේ දැන් අපේ කය තියෙනවා හැබැයි පැත්තකින් වගේ. කායික ක්‍රියාවලින් දැනෙනවා. හැබැයි ඒ කායික ක්‍රියාවලියයි අපේ මේ දැනුවත් භාවයේ අතර දුරස්ත බවක් තියෙනවා. යම්කිසි පරතරයක් ගොඩනැගිලා. දැන් මේ කායික ක්‍රියාවලිය තුල নিমগ্ন වෙලා ඒක තුල බැසගෙන දැන් මේක බලන්න අවශ්‍ය නැහැ. ඒ වුණොත් දැන් අපි හඳුනගෙන කොහොමද මේක දිහා බොහොම පැත්තකින් ඉඳන් බලන්නේ කොහොමද? අනුන්ගේ දෙයක් දිහා වගේ බලන්නේ කොහොමද? මේකෙන් ආතතියක් ගොඩනගා ගන්න නැතුව බලන්නේ කොහොමද? දැන් කොහොමද අපි ඕක දාන්නේ වේදනාවට? දැන් ඔන්න රිදුම් කැක්කුම් තියෙනවා. කායික යම්කිසි රෝගාතුර ස්වභාවයක් තියෙනවා. දැන් අපි අරක පුරුදු කරලා තියෙනවා නම් අර කය පාවිච්චි කරලා අපි මේ කය නිරෝගීව තියෙද්දී මේ කටයුත්ත අපි පුහුණු කරලා තියෙනවා නම් කය රෝගී වෙච්ච වෙලාවකදී අන්න අපිට මේක යොදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔන්න කායික වේදනාවන් දැනෙනවා, අතන රිදෙනවා, මෙතන රිදෙනවා. හැබැයි දැන් අපි ඉගෙනගෙන තියෙනවා කොහොමද මේ වේදනාවෙන් බැහැර වෙලා වේදනාව දිහා බලන්නේ. ඔන්න අපිට මෙතන පුහුණුවක් තියෙන්නේ. ඉතින් ඒක අපි වේදනාව එනකන් ඉඳලා මේක කරන්න අමාරුයි. අර කියන්නේ වෙදකමට වඩා හෙදකම හොඳයි කියලා. <clears throat> ඒ නිසා අපි හෙදකමක් වශයෙන් එහෙමනම් මේක පුරුදු කරන්න පටන් ගන්න වෙනවා. ඒ කියන්නේ අපි අනතුරකටපත් වෙන්න කලින් අපි බොහොම රෝගාතුර වෙන්න කලින් අපේ මේ කය ටිකක් අපිට නතු වෙලා තියෙන වෙලාවදී යම් නිරෝගී බවක් අපි ගාව තියෙන වෙලාවදී මේක පුහුණු කරා නම් අන්න යම් රෝගාතුර මට්ටමකදී අපිට අන්න ඒකෙන් ගැලවෙන්න මාර්ගයක් අපිම හදාගෙන තියෙන්නේ. අපිටම උරුමෙච්ච ෂේම භූමියක් අපිටම උරුමෙච්ච යම් සම්දිස්ථානයක් නිදහස් තැනක් අපි හඳුනගෙන තියෙනවා. ඉතින් ඕක ඊළාට හිතට යදුවොත් ඔය හැකියාව දැන් අපි හිතට යදුවොත් හිතට යම් යම් සිතුවිලි එනවා. රාගයක් එනවා, ද්වේෂයක් එනවා, හිත පැටලෙනවා, ඊර්ෂ්‍යාවක් එනවා, ක්‍රෝධයක් එනවා. හැබැයි දැන් අපි වේදනාවක් ආවා, වේදනාවෙන් බැහැර වෙලා වේදනාව දිහා බැලුවා. වේදනාවයි ඒ අපි බලන හිතයි අතර දුරස්ත බවක්. හිතේ රාගයක් ආවා, ද්වේෂයක් ආවා, පැටලිල්ලක් ආවා, ඊර්ෂ්‍යාවක් ආවා, ඒකෙන් බැහැර වෙලා බලන ගතියක්.